හොඳට දැනিলা තියෙනවා. ඒ නිසා මෙයා ඒ සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාවන් දිනු කරනවා. අවබෝධයෙන් දිනු කරනවා. ඊට පස්සේ අපිට තව ටිකක් දැන් මේ සමාධිය ඔස්සේ ගැඹුරකට යන්න පුළුවන්. දැන් පදයක් එනවා සම්මා සමාධි කියලා. ඒතර මොකද්ද මේ සම්මා සමාධිය කියන්නේ? සම්මා සමාධිය පිළිබඳ විවිධ අර්ථකථන එනවා. දැන් දීඝනිකායේ එන සතිපට්ඨාන සූත්‍රයේදී මහා සතිපට්ඨාන සූත්‍රයේදී මොකද්ද මේ සම්මා සමාධිය කියලා කියන්නේ කියලා විස්තර වෙනවා කතමෝච බික්කවේ සම්මා සමාධි ද බික්කවේ බික්කෝ විවිච්චේව කාමේහි විවිච්චා කුසලේහි ධම්මේහි සරිතක්කං සවිචාරං විවේකජම් පීතසුකම් පටමඥානං උපසම්පජ්ජ විහෙරති දැන් මේ පළවෙනි ධ්‍යානය ගැන විස්තර කරන්නේ ඊට පස්සේ ඒ වගේම දෙවෙනි ධ්‍යානය ගැන විස්තර කරනවා තුන්වෙනි ධ්‍යානය ගැන විස්තර කරනවා චතුර්ථ ධ්‍යානය ගැන විස්තර කරනවා ඉතින් ඒ කියන්නේ සම්මා සමාධිය මහා සතිපට්ඨාන සූත්‍රයේදී විස්තර කරලා තියෙන්නේ ධ්‍යාන හතර මූලික කරගෙන. ඊට පස්සේ මහා චත්තාරේසික සූත්‍රය. ඒක හම්බෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. එතෙන්දී සමාධි භාවනාව නැත්නම් සම්මා සමාධිය සම්පූර්ණයෙන්ම වෙනත් ආකාරයකින් විස්තර කරලා තියෙනවා. කතමෝච භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝ මහන්නේ කිමෙක්ද මේ ආර්ය වූ සම්මා සමාධිය උපනිශ්‍රය සහිත පරිවාර සම්පත් සහිත ආර්ය වූ සම්මා සමාධිය කුමක්ද කියලා බුදුරජාන් වහන්සේ පැනයක් නගලා ඒකට පිළිතුරක් දෙනවා. ඒ කියන්නේ සම්මා සමාධිය මේ මට්ටමේදී කතා කරන්නේ තනිව අරගෙන නෙමෙයි. එයා තනියෙන් හිටගත් එක්කෙනෙක් නෙමෙයි. එයා වටේ තව කට්ටිය ඉන්නවා. එතකොට එතන විස්තර කරන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති යාකෝ භික්ඛවේ ඉමේහි සත්ංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්ඛතා අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ ඉතිපි සපරික්ඛාරෝ ඉතිපි ඒ කියන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගයේ මුල් මාර්ගාංග 7 හොඳට වැඩිලා එකලස් වෙලා ඒක රස වෙලා හරි නිකන් එක peelිට හිටගත්තා වගේ හොඳට සමබර වෙච්ච මට්ටම සම්මා සමාධිය වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ අර සමූහයම හරි පිළිවෙලටකට නැත්තම් සමබර වීමකට ලක්වෙච්ච අවස්ථාව තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. ආර්යවෝ සම්මා සමාධිය කියලා කියන්නේ. එතකොට ආර්යවෝ සම්මා සමාධියකදී එහෙමනම් අපිට තනියෙන් මේ සමාධියක් දියුණු කිරීමක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඒක සම්මා දිට්ඨියක් තියෙන්න ඕනේ. නිවැරදි දැක්මක් තියෙන්න ඕනේ. සම්මා සංකප්පයක් ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ. ඊළඟට සීලය පැත්තෙන් ගත්තොත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒ සීලයට මුල්ගොන අංග තුන විරති වශයෙන් ඒ වෙනකොට නැවතිලා වැලකිලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් භවනා කරද්දී ඇතැම් විට ඉතින් කතා කරන්නේවත්, කය හසුරවන්නේවත්, චේතනාපූර්වකව යමක් කරන්නේවත් නැහැ. දැන් ඒ වෙනකොට සම්පූර්ණයෙන්ම නිවැරදි සම්‍යක් වචනය තුල පිහිටලා තියෙන්නේ. නිවැරදි සම්‍යක් කර්මාන්තයේ පිහිටලා තියෙන්නේ. සතුන් මැරීමක්, හොරකම් කිරීමක්, කාමීත්‍යාචාරයේදීමක් එයා කරන්නේ ඊළඟට සම්මා ආජීවකයා හික්මිලායි තියෙන්නේ. දිහි පැත්තෙන් කියනවා නම් වැරදි ජීවිකා වෘත්තිවල යා යෙදෙන්නේ නැහැ. ඒ වෙනුවට නිවැරදි ජීවිකා වෘත්තියක් තමයි අනුගමනය කරන්නේ. ඉතින් ඔයා ආදී වශයෙන් මේ සීලය පැත්තෙනුත් එයා හික්මිලා තමයි කටයුතු කරන්නේ. ඊළඟට සමාධිය පැත්තෙන් අපි දන්න සම්මා වායාම සම්මා සති කියන අංග දෙකක් හොඳට අර කලින් කියපු දේවල් එක සමූහයක් වශයෙන් එකිනෙකට එකක් බැඳිලා කටයුතු කරනවා. උදාහරණයක් වශයෙන් සම්මා දිට්ඨි කියන කොටසදී ඒ හඳුන ගන්නවා මෙන්න මේකයි මිත්‍යා දෘෂ්ටිය මේකයි සම්‍යා සම්‍යක් දිට්ඨිය. ඒතර මිත්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දිට්ඨිය වෙන් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් එතනට උපකාර වෙන්නේ සම්මියක් දිට්ඨියමයි. ඊට මේ සම්මා සම්මා දිට්ඨිය වඩමින් මිත්‍යා දෘෂ්ටි දුරු කරමින් කටයුතු කරන්න වෑයමක් දරන්න සිද්ධ වෙනවා. එහෙනම් සම්මා වායාම මෙතන තියෙනවා. ඊට පස්සේ ඒ දේ කරන්න නම් නිතරම සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් තමයි හඳුනගන්නේ ආ මෙන්න මේක වැරදි දෙයක්, වැරදි දැක්මක්. මෙන්න මේක නිවැරදි දැක්මක් කියලා සිහියෙන් තමයි පෙන්눔 කරන්නේ. ඒතර සම්මා සතියෙත් සහයෝගය මෙතෙන්ට ලැබෙනවා. ওই විදිහට මේ මාර්ගාංග වලට විශේෂයෙන්ම සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන අංග තුනේ පරිවාර සම්පත්තියක් උදව්වක්, අනුග්‍රහයක්, මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් ලැබෙනවා. ඒතර මේ ටික ඔක්කොම හරිය ලස්සනට ඒක රස වෙලා පැමිණි අවස්ථාව තමයි සම්මා සමාධි කියලා කියලා මේ මහා චත්තාරේසක සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. ඉතින් එතකොට එහෙනම් අපිට මේ විශේෂ සම්පූර්ණයෙන් වෙනස් පැති දෙකක් හම්බ වෙනවා. එකක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ අපි දැන් මේ කතා කරපු ඒ සමත සමාධියට මුල් තැන දීපු ධ්‍යාන වලින් විස්තර කරන සම්මා සමාධිය. ඊළඟ එක තමයි මහා චත්තාරේසක සූත්‍රයේ මාර්ගාංග මුල් කරගෙන ඒවා නිවරදිව සමබර වීමක් ඒක රස වීමක් පාදක කරගෙන කතා කරන සම්මා සමාධිය. ඉතින් මේ සම්බන්ධයෙන් ඇත්තටම ටිකක් හොයලා බලපු ජර්මන් ජාතික අනාලේව ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මේ දෙවැනි අවස්ථාව. ඒ කියන්නේ මහා චත්තාරීසක සූත්‍රයේ මතු කරන අවස්ථාව තමයි වඩා නිවැරදි කියලා. මොකද උන්වහන්සේ මේ සිංහල ත්‍රිපිටකය පමණක් නෙමෙයි නැත්නම් පාලි ත්‍රිපිටකය පමණක් නෙමෙයි උන්වහන්සේ පරිශීලනය කළා බලලා තියෙනවා සංසන්දනාත්මකව චීනය තුල ඒ කාලේ ලියවිච්ච මජ්ක්‍ධිම ආගම දීර්ඝ ආගම සංයුක්ත ආගම වැනි ඒ ග්‍රන්ථ පරිශීලනය කළා උන්වහන්සේව පරිවර්තනයත් කළා බලලා බලනවා අපේ ත්‍රිපිටක පොතුත් ඒ ත්‍රිපිටක පොතුත් අතර මොනවද තියෙන වෙනස්කම් උන්වහන්සේ දේශනා කරනවා මේ විශේෂයෙන්ම ඔය සමත සමාධිය මුල් කරගෙන කරන අර්ථ දැක්වීම සම්මා සමාධියක් කියන්නේ මේ මේ ධානවල තත්වයක්ය ධ්‍යාන හතර දියුණු කරගැනීමේ කියන කාරණාව මේ පසු කාලීනව එකතු වෙච්ච දෙයක්ය කියලා උන්වහන්සේ හේතු කාරණා සහිතව පෙන්වලා දෙනවා. උදාහරණයක් වශයෙන් දැන් අපි මේ මතු කරපු දීඝනිකායේ චතුරාර්ය සත්‍ය කොටසේ එන සම්මා සමාධිය කියලා කියන්නේ ධ්‍යාන හතරයි කියලා කරන විස්තරය ඒ දීර්ඝාගම පොතේ එහෙම එකක් නැහැ කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මේවැය තියෙනවා යම් යම් පසුකාලීනව එකතු වෙච්ච ධර්ම කොටස්. භාගතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඇතැම් වකවානුවලදී භික්ෂුන් වහන්සේලා මේ සමත සමාධියට ඇලිච්ච ගතියක් ඒකට යම්සි නැඹුරුවක් ඇති වෙච්ච බවක් පේන්න තියෙනවා. ඒ නිසා පසුකාලීනව ඒ කොටස එකතු කරලා තියෙනවා. ඒක තමයි සම්මා සමාධිය කියලා. හැබැයි ඇතම් සූත්‍රවල පැහැදිලිව දකින්න ලැබෙනවා බුදුරජාන් වහන්සේ සම්මා සමාධිය කියලා කියන්නේ මේ අනිකුත් මාර්ගාංග සියල්ල සමබර වෙලා ඒක රස වෙලා පැමිණි අවස්ථාවයි කියලා දේශනා කරපු තැන් හම්බ වෙනවා. ඒ නිසා අපි ඒ කොටස දැනට හඳුනාගත්තොත් මෙන්න මේ විදිහට මහා චත්තාරීසක සූත්‍රේන අර්ථ දක්වීම මූලික කරගෙන එහෙමනම් සම්මා සමාධියක් ඇති කරගන්න කෙනෙකුට තනියෙන් බෑ. ඒ අනිකුත් සීල ශික්ෂාවේ, සමාධි ශික්ෂාවේ, ප්‍රඥා ශික්ෂාවේ අනුග්‍රහය ලැබෙන්න ඕනේ. එතකොට තමයි මාර්ගාංග ඒක රස වෙලා නිවරදිව සම වෙලා එක එල්ලේ පිහිටපු ගතියක් සමූහයක් වශයෙන් ක්‍රියා කරන ගතියක් දකින්නට ලැබෙන්නේ.